උපදේශයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබා දුන්නේ ඔබ සෑම සියලු දෙනාටම තවම මේ නිවන් මඟ විවෘතයි නිවනට දොර විවරයි ඒ නිසා ඔබ අතින් මොකද පංචානන්තරීය පාප කර්ම අතරින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැහැ ලේසලවන්න ඒ නිසා අපි දන්නවා සෝහසක් අපේ බෞද්ධයින් අතින් රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම වැනි බරපතල තත්යකට යවෙන්නේ නැහැ. ඒ වගේම සංඝ ભેදයක් කිසිම ගිහි පින්නතකට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැති බව අපේ ස්වාමින් වහන්සේලා කලින් පැහැදිලි කරන්න යෙදුණා. ඉතින් ඒ නිසා ඔබගේ මව ඔබගේ පියා මේ ජීවිතය තුළ ඔබ දැනුවත්ව මරණයටපත් නොකළා නම් අන්න ඒ කාරණේම ඔබට ඇති තහවුරු කරගන්න ඔබ දන්නා ආකාරයකින් මනුෂ්‍ය ඝාතනයක් පිය විසියෙන් සිදු නොකළා නම් ඒකාන්තයෙන් ඔබ මේ ආනන්තරීය පාප කර්මය කියන නිවන් දොරටු වසන ආවරණය කරන බාධාවෙන් අත මිදලා තියෙනවා. එහෙම ඕනෑම කෙනෙකුන් සඳහා ඒ වගේම මෙවැනි වූ ධර්මයක් අහන්න ප්‍රඥාවක් තිබෙනවාය කියන්නේ. ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය පවතිනවාය කියන්නේ ශර සම්පත්තියක් තිබෙනවාය කියන්නේ ඔබටම හිතා ගන්නට හැකි ඔබ අහේතුක හෝ දෙහේතුක කෙනෙක් වෙන්නට විදිහක් නැහැ. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති කෙනෙකු විය හැකි බව. එවැනි අවබෝධයක් සහිත ඔබට වහ වහාම මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙනම් ඔබට තිබෙන්නේ කුමක්ද පළමුව වශයෙන් සීලය විසෝදනය කරගනිමින් ඔබගේ අතීතයේ කෙරුණු අකුසල අමතක කර මේ මොහොතේ සිට පිරිසුදු සීලයකට ප්‍රවේශ වෙන්න ඒ සරල පංචශීල ප්‍රතිපදාවවද ප්‍රමාණවත් බවයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කළේ. ගිහියක වශයෙන් පැවිදි ස්වාමින් වහන්සේලාට සමන් වහන්සේලාගේ සාමණේර දසශීලයේ සිට නැවත හික්මෙන්නට පුළුවන් ඒ ආකාරයට කටයුතු කරමින් සීලය විසෝදනය කරගෙන මේ නිවන් මඟට පිවිසෙමු කියන ගෞරවනීය ආරාධනාව ශාසන ගෞරවයෙන් යුක්තව මතක් කරමින් කල්යාණ මිත්‍රත්වයෙන් මතක් කරමින් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ආකාරයට සීලය විසෝදනය කරගත් ඒ සත්පුරුෂ නිවන් කැමති පින්වතා විසින් මීළඟට ඔබ වහන්සේ විසින් සඳහන් කළා මේ දස පලිබෝධයන්ගෙන් ඉවත් විය යුතුයි කියන කාරණාවක් පිළිබඳව. අපි දැනගන්නට දැන කියා ගන්නට කැමති මොනවාද මේ දස පරිබෝධයන් කියන්නේ කියන කාරණේ ගැන. දස පරිබෝධයන් කියලා කියන්නේ මේ සමාධි භාවනාවට සමත භාවනාවට ප්‍රතිපාක්ෂික ධර්ම 10ක්. ඒ කියන්නේ මේ සමත භාවනාවට විරුද්ධ ධර්ම 10ක් තමයි මේ දස පරිබෝධ කියලා කියන්නේ. මේ pāli බෝධ 10 සඳහන් කරනවා ඉතින් pāli භාෂාවෙන් ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති තේ දසා කියලා ඔන්න ගාථාවකින් ওই විදිහට විග්‍රහ කරනවා. ඉතින් මේකේ සිංහලෙන් කිව්වොත් නම් වශයෙන් සඳහන් කරොත් ආවාස පරිබෝධය, කුල පරිබෝධය, ලාභ පරිබෝධය, ඝන පරිබෝධය, ඒ වගේම කම්ම පරිබෝධය ඒ වගේම අධධාන පරිබෝධය, ඥාති පරිබෝධය, ඒ වගේම ආබාධ පරිබෝධය, ගන්ධ පරිබෝධය, ඉද්ධි පරිබෝධය කියන මෙන්න මේ පරිබෝධ 10ක් පිළිබඳව සඳහන් කරනවා. මේ පරිබෝධ 10න් මේ සමාධි භාවනාවට ප්‍රතිපක්ෂ විරුද්ධ කාරණා 10න් අපි අත මිදලා ඒවා බැහැර කර ගැනීම කරගත යුතුයි කියලායි සඳහන් කරන්නේ. ස්වාමීනි මම හිතන්නේ අපේ පින්වතුන්ට වඩා පහසුවෙන් දැනෙන ආකාරයෙන් මේ පරිබෝධ 10 පිළිබඳවත් මම කැමැති විමසන්න කෙටියෙන් නමුත් ඒ අයට දැනෙන ආකාරයට පැහැදිලි කළොත් විශේෂයෙන් මේ කාරණේදී මේ ගිහිපින් පැවිදි පාර්ශවයට වගේම ගිහිපින්වතුන්ටත් මොකද මේ බෞද්ධ රූපాయනී සේවය සහ බෞද්ධ ගුවන් විදුලි සේවයට අපේ ගිහිපින්වතුන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මේ ශ්‍රී ලංකා වාසී බෞද්ධ පින්වතුන් විශාල ප්‍රමාණයක් තමන්ගේ දෙහගාන යොමු කරනවා දෙනෙත් යොමු කරගෙන බලාගෙන ඉන්නවා ඉතින් ඒ වගේම ලෝකවාසී බෞද්ධයෝ පවා එහෙමයි ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට අනුකාම්පාවෙන් සවනස් මේ එක් එක් පරිබෝධය ගැන විමසන්නට කැමැති. ආවාස පරිබෝධ වශයෙන් ඔබ වහන්සේ පැහැදිලි කරන්න යුතු කාරණේ ගැන කෙටියෙන් මතක් කළොත් හොඳයි. ආවාස පරිබෝධය කියන්නේ තමන්ගේ උපදවා ගන්නට බැරි වෙච්ච සමාහිත බවක් සමාධියක් උපදවා ගන්නට කරදරයි නම් බාධාකාරී නම් එහෙම නැතිනම් තමන්ට උපදවාගෙන තිබෙන සමාධිය පවත්වා ගන්න අපහසු වෙනවා නම් යම් තැනක. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුව එහෙම තියෙනවද නැද්ද කියන එක තමයි මේකේ බලපාන්නේ. එහෙම ප්‍රත්‍ය පහසුවකම් මාදී නැති තැනක් නම් මෙතන ආවාසයේ පරිබෝධයක් බවට පත් වෙලා තියෙනවා. මේ කාරණේ පැහැදිලි වෙනවා ඇති. එතකොට මේකෙකදී මේ ආවාසයේ පරිබෝධයක් වෙන්නේ කොහොමද කියන කාරණය සඳහා ඉතින් පුරාණ උදාහරණ කතාවක් තියෙනවා. මේක වික්ෂුන් වහන්සේලා සම්බන්ධ කතාවක්. නමුත් ඒකම බොහොම පහසුවෙන් මේක තමන්ට අපිට තේරුම් ගන්න පුළුවන්. පුරාණයේදී මේ තූපාරාම විහාරයේ පැවිදිලා තියෙනවා ස්වාමීන් වහන්සේලා දෙනවා. ඒ පැවිදුණාට පස්සේ නාචලා දෙනවා මොකද කරන්නේ? එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ උබේ මාතිකාව ඉගෙනගෙන ඒ අවශ්‍ය නිස සමාදන් වෙලා අවුරුදු 5 ගත කරලා වස් 5 ගත කරලා ඒ කටයුතු ආවර කරලා එක සම්මාද කෙනෙක් පාචීන කන්ද රාජ්‍ය කියන ඒ විහාරයට දුෂ්කර කැලෑබද විහාරයකට වැඩම කළා. අනිත් ස්වාමීන් වහන්සේ ඒ තූපාරාම විහාරෙම දිගටම වැඩ හිටියා. එහෙම වැඩ ඉන්නකොට ඒ එක ස්වාමී ඒ සුදුතාරාමේ ස්වාමීන් වහන්සේට කාලයක් ගත වෙනකොට කල්පනා වෙනවා ඉතින් මේ මගේ සහෝදර ස්වාමීන් වහන්සේ මේ පාචීන කණ්ඩරාජයේ වාසය කරනවා එතකොට නෑ සමා වෙන්න පාචීන කණ්ඩරාජයේ වාසය කරන ස්වාමීන් වහන්සේට බොහොම ඉතින් පහසුකම් සහිතව දුෂ්කර ප්‍රදේශයක වුණත් හොඳට දානමාන ලැබෙනවා පහසුවෙන් පහසුකම් ලැබෙනවා හොඳ ආවාස සෙනකුන් පහසුකම තියෙනවා සක්මන් මළු ආදී පරිහරණය තියෙනවා නිදහස තියෙනවා විවේකයේ තියෙනවා ඉතින් ඒ නිසා ඒ පාචීන කණ්ඩරාජයේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මගේ මේ සහෝදර ස්වාමීන් වහන්සේ තාම සූපාරාමේ වැඩ ඉන්නවා ඉතින් උන්වහන්සේටත් මේ මට මේ තියෙන පහසුකම් ටික ලැබුණොත් බොහොම හොඳයි නේද භාවනාව කරගන්න පහසුයි නේද එහෙනම් උන්වහන්සේට ගිහින් මම මේ කාරණේ මතක් කරලා ආරාධනා කරන්න ඕන මෙහෙට වඩින්න කියලා කියලා ඔන්න මේ ස්වාමීන් ගිහිලා වඩිනවා සූපාරාමෙට. වැඩම කරලා ඉවරලා දැන් වැඩ සූපාරාම කියලා කියන්නේ ඉතින් රුවන්වැලිසෑයට අල්ලපු ආරාමේ. එතකොට මේක මහා ජන සමූහයක් ගැවසෙන තැන. ඉතින් ලොකු ලොකු රාජරාජ මහා මාත්‍යාදීන්ගේ පුද පූජාවට ලක් වෙන තැන. අනුග්‍රාජ අනුග්‍රහය ලැබෙන තැනක්. ඉතින් ඒ නිසාවෙන් හිතනවා බොහොම හොඳ සැලකිලි තිබෙන පහසුකම් තිබෙන තැනක් වෙන්න ඇති මේ තූපාරාමය කියලා හිතනවා. එහෙම හිතලා ගිහලා දැන් තුවපාරාමයට යනකොට ඉතින් ආ දැන් මම මේ වඩිනකොටම ඉතින් මේ අපේ ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුවෝ ඇවිල්ලා මාව පිළිගනීවි. මගේ පාතෝදයි. පෑන් පිළිගන්නවයි තෙල් පාවල තෙල් ගල්ලා මේ ආදි වශයෙන් බලාපොරොත්තු තියාගෙන යනකොට මේ කිසිම උපස්ථානයක් ලැබෙන්නේ නැහැ. ඉතින් වැඩම කරපෙලා ඉඳලා බොහොම නිහඬව සාම්ම ඉතින් කඩේතු ටික සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් රෑ ඉතින් රෑ වෙනකමුත් කිසිම ඉතින් උපස්ථායක හාමුදුරුවෝ කෙනෙක්ගේ උපකාරයක්වත් මොකක්වත් නැහැ. ඉතින් පසුදා උදේ නැගිල උදේ අවදි වෙලා කල්පනා දැන් හවස ගිලම්පතක් හම්බ වෙයි හොඳ ගිතෙල් ආදී ගිලම්පතක් ලැබෙයි මේ කිසිවක් ලැබෙන්නේත් නැහැ පෑන් ටිකක් විතරයි. පහුදා උදේත් අවදි වෙලා කල්පනා කරනවා එහෙනම් මට දැන් උදේටවත් හොඳ කැඳ ටිකක් ලැබෙයි. බලපුවම කැඳ ලැබුණෙත් නැහැ. ඊට පස්සේ දැන් එහෙනම් මොනම් හොඳ දානයක් එහෙම ලැබෙයි දැන් කියලා බලාපොරොත්තු වෙනකොට දාන ලැබෙන්නෙත් නැහැ පින්ඳ පාතයම කියලා කියනවා. දැන් පින්ඳ පාතේ වඩනකොට හිතනවා එහෙනම් පින්ඳ පාතේ නෝලත් හොඳ පින්ඳ පාතයක් ලැබෙයි කියලා කිව්වම එදා හිතපුවාම එදා ගමේ මුළු ගමේම හැදෙල්ලත් හම්බ වුණේ රොටි කෑල්ලක් විතරයි. ඊට පස්සේ මේ වගේ තත්ත්වයකදී මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ තූපාරාමේ වාසයට වඩා කොයිතරම් හොඳට පාචීන කණ්ඩරාජ්‍ය. ඒ ප්‍රදේශේ හොඳට දාණය ලැබෙනවා, හොඳට උපස්ථාන තිබෙනවා, තිවපතේ තිබෙනවා, බේත් ඒත් ඔක්කොම ගන්න පුළුවන්. එහෙනම් මගේ මේ සහෝදර ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරන්න ඕන මේ අපේ පාචීන කණ්ඩරාජ්‍යයට කියලා මේ වෙලාවේ ආරාධනාවක් කරනවා ස්වාමීනි වඩින්න මාත් එක්ක අපේ ආරාමෙට කියලා. ඒ වෙලාවේදී මොකද කරන්නේ අර ස්වාමින් වහන්සේ ටික දුරක් හොඳයි කියලා ඉතින් කාරණේ පිළිඅරගෙන දැන් වඩිනවා. එහෙම වඩිනකොට දිගට දැන් යනකොට එක පාටම දෙපැත්තකට බෙදෙන්න තියෙනවා. ඒ හන්දියෙන් එක පැත්තකට හැරුණොත් එහෙම පාචීන කණ්ඩරාජයට යන පාර අනිත් පැත්තට හැරුණොත් එහෙම දැන් මේ තෝපාරාමයට යන පාර පින්ද පාතේ වැඩම කරලා ආපහු වඩනක මං ආසන ශාලාවේ දානේ වළඳලා. ඉතින් එකපාරට මේ අර තෝපාරාම වාසී තෙරුන් වහන්සේ දැන් පාචීන කණ්ඩරාජයේ පාරේ වඩින්න පටන් ගත්තා හන්දියෙන් හැරිලා. එතකොට අර අනිත් හාමුදුරුවෝ අනිත් ස්වාමීන් වහන්සේ විමතනවා ස්වාමීනි දැන් මේ කොහෙද බඩින්නේ? මම මේ මේ ප්‍රාචීන කණ්ඩායමට බඩින්නේ. එතකොට ස්වාමීනි මේ එතකොට මේ ඔබ වහන්සේට වෙන ගෙන යුතු ගෙන ගෙන ආයුතු කිසිම පරිස්කාරයක් මක්වත් නැද්ද? එතකොට අහනවා එතකොට කියනවා නෑ මට වෙන ගෙන ආයුතු කිසිවක් නැහැ. ඉතින් මම තුන් සිවුර තිබෙනවා. තුන් සිවුරගෙන අරගෙන මම වැඩියේ. සේනාසනේ තම්පත් කරලා තියෙන්නේ. සෙතු සියලු භාණ්ඩ සාංගික භාණ්ඩ මගේ පෞද්ගලික භාණ්ඩ ඇත්තේ නෑ. ඉතින් මම එතන තුන තැම්පත් කරලා ගමන පින්ඳ පාති පිටත් උනේ. මට ඉතින් ගැටලුවක් නැහැ. ඒ වෙලාවේ අර අර ස්වාමීන් වහන්සේ කියනවා පාචින කණ්ඩරාජි වාසී ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මගේ තෙල් නැලියයි චරයටියයි පාවහන් නිදලයයි ආරාමය ආරාමය මට ඒක ගන්න අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ කියනවා අර ස්වාමීන් වහන්සේ තුපාරාම වාසී ස්වාමීන් වහන්සේ කියනවා එවත්නි ඔබේ මේ එක දවසක් නැවතිලත් එක දවසක් ලඟුන් වෙනත් ඔබේ මෙච්චර පරිස්කාර තියනවාද මේ ආවාස තැන්පත් කරලා කියලා. ඉතින් මේ වෙලාවේදී අර ස්වාමින් වහන්සේ වන්දනා කළ දෙපා මුල වැඳ වැටලා වන්දනා කළා කියනවා ස්වාමීන් වහන්සේලා වගේ අයට මේ තූපාරාමයේම තමයි සුදුසු. සිව් මහා බුදුරජාණන් වහන්සේගේ කකුසඳ කෝණාගම කවතක ගෞතම යන සිව් මහා බුදුරජාණන් වහන්සේලාගෙන් ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න භූමියයි මේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නා වගේ ඉන්න මිහි ස්ථානයේ වැඩ ඉන්න මම් වලින්නම් ප්‍රාදීන කම්රාජීර කියලා මේ ස්වාමීන් වහන්සේ වැඩ හමු අරගෙන උන්වහන්සේ ඊටපාසු සලසල වැඩම කරනවා. ඉතින් බලන්න ඒතකොට මේ ඒ වගේ චරිතයක් තියෙනවා නම් ඕනෑම තැනක මේ ආවාස පත්‍ය පහතුකම නැති තැනක උනත් හිත හිත ගැටෙන්නේ නැතුව එහෙම නැත්නම් මේ පත්‍ය නැතිකමින්ද හිඟකමින්දා හිත බාල කරගන්නේ නැතුව හිත නොසන්සුන් කරගන්නේ නැතුව ඒක ඒකත් එක්ක ඔරොත්තු දීලා ඉන්න පුළුවන් නම් හිත සකස් කරගෙන මධ්‍යස්ථ කරගෙන ඉන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයාට එවැනි විසුණු වහන්සේලාට පැහැදිලිවම මේ ගමන සකස් කරගන්න පුළුවන්. මේ ගමන යන්න පුළුවන් මේ ගමන සාර්ථක කරගන්න පුළුවන් කියන කාරණේ සඳහන් වෙනවා. ඒතකොට මේ ආවාස පරිබෝධය කියන එක ඒ සිත සකස් කරගන්න පුළුවන් නම් ඒ ඉන්න ආවාසයක ඉඳලා එහෙම ගැටලුවකුත් නැහැ. එහෙම නැතිනම් ඒ ආවාසයේ ඉඳලා හිත සකස් කරගන්න නම් ආවාසය හෝ මාරු කරලා Tamanට සිව්පසේ ලැබෙන චීවර පින්නපාත සේනාසන ගිලන්පත්ති කියන මේ සිව්පසේ පහසුවෙන් ලැබෙන තරමේ පහසු ආරාමයක් සොයාගත යුතු වෙනවා. මේකයි ආවාස පරිබෝධය සහ ඒ සිඳලා ගන්න ඕනකම ගැන සඳහන් කරේ. මම හිතන්නේ ස්වාමීනි මේ කාරණේදි තාම වැදගත්. අපේ ගිහි පින්වතුන්ට මේ භාවනාවක් සඳහා බොහෝ ගිහි පින්වතුන් මේ සුදුසු භාවනා මධ්‍යස්ථානයක් ස්ථානයක් හොයනවා. මොකද අපේ ත්‍රිපිටකයේ ධර්මයේ තුල පෙර දහම තුල බොහෝමයක් සූත්‍ර දේශනාවල මේ භාවනා ගැන කියනකොට කියන වචන තියෙනවා මේ ආරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන වචන ඇහෙන්නට තිබෙනවා. මේ නිසා බොහෝ දෙනෙක් හිතන වෙලාවල් තියෙනවා මේ කැලෑවකට යන්නට ඕන, ගහක් මුලට යන්න ඕන, එහෙම නැත්නම් ශුඤ්ඤාගාරයකට යන්නට ඕන කියන කාරණේ පිළිබඳ. මේදී ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ මම හිතන්නේ මේ මේ කියපු වචන ටික අපිට නිවස තුල පවා සකස් කරගත හැකි නේද කියන කාරණේ මම ඉස්මතු කරන්නට කැමතියි මේ විශේෂයෙන් මේ ශුන්‍යාගාරයක් කියන එක තමන්ගේ ඉන්නා නිවසේම තමන් බාධාවන්ගෙන් තොර වෙච්ච අනවශ්‍ය කලබල කෝලාහලවලින් තොර වෙච්ච නිවසේ අනිත් අය නිරන්තරයෙන් එන්නේ යන්නේ නැති සමහරට gedara හදපු බුදු කුටිය බුදු කාමරය බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථාන කරන කාමරයම ශුන්‍යාගාරයක් කරගත හැකිද කියන කාරණේ මේ මේ භාවනාවට සුදුසු ආවාසයක් කරගත හැකි නේද කියන කාරණේ විමසන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව වනාන්තරයකට ගියා වුණත් සමහර විට භාවනා මධ්‍යස්ථානයක් වෙන්නත් පුළුවන් ඒ ස්ථානේ මොනවා වුණත් ඒ ස්ථානයේ සමහරක් කලාවට අවටින් යන ගුවන් යාන ආදී හඬපවා Tamanta පරිබෝධයක් වෙන්නත් පුළුවන් නොවේද කියන කාරණෙත් මම ඔබ වහන්සේගෙන් මේ අපේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් අසන්නට කැමති මේ ඒ ඇයට මේ ආවාස පරිබෝධයෙන් දුරු මේ තකහණියක්ම තැන් හොයන්නට ඕනේ නෑ. තමන්ගේ ළඟ තියෙන සම්පත දෙස අවධානය යොමු කරන එකත් ප්‍රමාණවත් නොවේද කියන කාරණේ ගැන. ඔව් දැන් එතකොට ඒකදී ඇත්තටම අපි දැන් විසුණු වහන්සේලාට අදාළ අර කාරණේ කිව්වේ. එතකොට ඒ කාරණේ මේ විදිහට ගිහිප්පයගේ පැත්තට ගිහි උපාසක උපාසිකාවන් වෙනුවෙන් මේක කඩේට යොමු කරගන්නකොට කොහොමද මං කියලා අපි විස්තර කරගන්න ඕන. ඒක කොහොමද කරගත්තේ ඇත්තේ දැන් අපි සාමාන්‍යයෙන් මේ කියපු ක්‍රමයට අපිට නිවස තුල Tamanta භාවනා කරන්න ඉඩ කඩක් පරිසරයක් නැත්නම් gederama කවුරුත් නොයන කවුරුත් වැඩිපුර ගමන් නොකරන කාමරයක්. ඒක බුදු බුද්ධ වන්දනා කරන බුදු කුටිය වෙන්න පුළුවන්, තමන්ගේ පෞද්ගලික කාමරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරම කවුරුත් මෙහාන යම් කිසි පිරිසුදු තැනක් වෙන්න පුළුවන්. ඒක පිරිසුදු කරගෙන බුද්ධ වන්දනා ආදී කිරීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ යම් කිසි තැනක් හොයාගෙන යම් කිසි තැනක් නිර්මාණය කරගෙන පහසුවෙන් ඒ හිස් කවුරුත් මෙහාන එන නිහඬ යන්නේ යන්නේ නැති නිහඬ තනක් වෙන් කරගන්න පුළුවන් ශුන්‍යාගාරයක් හැටියට. ඉතින් මෙහෙම තනකොත් නිදහස් කරගන්න බැයි නම් ඒ පුද්ගලයාට භාවනා කරන්න බැරිද? අන්න ඒ එහෙම ප්‍රශ්නයක් එනවනේ. ඉතින් ඒකට උත්තරේ තමයි අපි මුලින් අර දේශනා කතා කරපු කාරණේ අනුව දැන් හිතලා